ස්වාමීන් වහන්සේ මේ දැන් පරියන්කෙන් භාවනා කරා ඒ පරියන්කෙන් භාවනා කරේ සද්දයක් ඇහෙන දෙයක් නෑ ඇහැට දකින දෙයක් නෑ චක්කු විඤ්ඤාණයට දකින දෙයක් නෑ සෝත විඤ්ඤාණයට දැනෙන දෙයක් නෑ ගාය විඤ්ඤාණයට දැනෙන දෙයක් නෑ කාය විඤ්ඤාණයට දැනෙන දෙයක් නෑ කියලා ඒ විදිහට මෙනෙහි කරලා කියලා යහගන්නයි කාය විඥාණයට දැනෙන දැනීම එතකොට තමන්ට දැනෙන දැනීම දැනෙන දෙයක් නෑ කියලා ගන්න එක නෙමෙයි එහෙම වුණොත් ඒක සමතේ පැත්තටයි යන්නේ මොකද එහෙම වුණොත් අර ඒ අරමුණුට ඒ අරමුණු මේ එකම ඒ අරමුණු මෙනෙහි කරා වෙන්නේ එතකොට එතන ඒ අරමුණට සිහියක් තියනවා කියන එක වෙන්නේ දැනෙන දෙයක් නෑ කියන එක නෙමෙයි ඇත්තටම මෙතන වෙන්නේ. අපිට මේ එන කාය විඥාන, ජීව විඥාන, ගත්තොත් ඝාන විඥාන, සෝත විඥාන, චක්ක විඥාන කියන එක ඒ අරමුණේ ඒක සත්‍ය දැකලා දකින්න එකයි සිහිය පවත්නවා කියන්නේ. එතකොට එහෙම දෙයක් නෑ කියන එක අපිට කියන්න පුළුවන් කමක් නෑ. ඒක ඒ විදිහට කරනවා මේ සමතේ වඩන අය. සමතේ වඩන අය ඒ එන එකක්වත් ඒ යටපත් කරනවා කියන්නේ තදංග විස්කම්බන ප්‍රහාණයක් කියන්නේ. ඒ අරමුණු මේ වලට ඉඩ දෙන්නේ අරමුණු මෙනෙහි කරන්නේ. ඒ අරමුණු එහෙම දෙයක් නැහැ කියන එක තමයි එතකොට මේ සමතේ වැඩ නැහැ කරන්නේ. ඒතර මේ විඥානේ එහෙම එහෙම අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ තෝකම තමයි. හැබැයි මේ මේ අපි විදර්ශනා සමාධිය වල එහෙම නෙමෙයි. ඒතකොට ඒ හැමෝටම ඒක ඒක හඳුනා ගන්නවා. හඳුනා ගන්නකොට ඒක ඇත්තටම ඒක එතන මිදෙන ස්වභාවය තියෙනවා. අත්ගමයට යන ස්වභාවය තියෙනවා සත්‍ය දකින්න තැන. එතකොට මේ අරමුණු ප්‍රකට වෙන්නේ නැහැ. උපාදාන වෙන්නේ නැහැ. අපි සත්‍ය දකින්න එකයි කරන්නේ. යථාභූත ඥානයයි යෝනිසෝමනසිකාරයයි කියුවේ ඒකයි. ඕක තමයි නිවන් මාර්ග තියෙන ওই වචන දෙක. යථාභූත ඥානය කියන්නේ ඒකේ සත්‍ය දකින්නවා කියන එකයි. ඒතකොට එහෙම දෙයක් නැහැ එතකොට ඒක සද්දසිතක්, මේක වර්ණසිතක්, මේක ගන්ධසිතක්, මේක රසසිතක් කියලා ගන්නවා. එච්චරයි. ඉන් එහාට ඒක ලොකුවට අගය කරන්න යන්නේ නැහැ. ඒක ඒක මොනවා වුණත් ඒකට 100කුත් තියෙනවා. ඒ සිහිය තමයි ගොඩක් මෙතනදී හේතු වෙන්නේ හඳුනා ගන්නත් මේ මොන සිතක්ද කියන එක. එතකොට ඒක බාහිර එහෙම ඇත්තටම නෙමෙයි මේ සිතම බව දකිනවා. එතකොට මේ ඔබ වහන්සේට දීලා තියෙන කමඨානේ ස්වභාවයට නම් ඔබ වහන්සේ දකින්න ඕනේ මේ සිතම බවයි. මේ සිතමයි කියන එක. එතකොට බාහිර තමයි සාමාන්‍යයෙන් අපිට එන එක දැනෙන්නේ. නෑ මේක චිත්තයක් කියන එක. දා තද ගතියක් දැනනොත් මේක සිතක්. මේක සිතක්. ඒක මේක මේක හංකඩේ මේක හැමට දැනෙන්නේ. මේක උණුසුම සීතල තද ගතිය. මේ සීතල දැනෙන්නේ. මේ උණුසුම දැනෙන්නේ. මේ තද ගතිය දැනෙන්නේ. එහෙනම් මේක හැම හැමේ ප්‍රසාදයයි මේ. අන්න ඒක හොඳට දකින්නවා. ඒක අත් දකින්නවා. අත් දැකලා මිදෙනවා. එතකොට මේ මේක අපිට දැන් මොනවාරි දැන් තෙමුණා කියලා හිතමු. තෙමෙනකොට ඒ එන ඒ සීතල දැනෙන්නේ අය හැමටයි දැනෙන්නේ. එතකොට ඒ තද ගතියද සීතලද ඒ හැම එකම හැමට දැනෙන ඒ කාය ප්‍රාසාදේ කියලා අපිට එනවා. ඒතකොට ඒ ඒ මොන හරි අපිට එතකොට දැනෙන අස අපහසුාවක් මේ තෙමෙන එක නිකන් දුකක් වගේ දැනනොත් ඒක මනෝ විඥාණයෙන් එන්නේ. ඒක ඒ කියන්නේ සිතුවිල්ලක් නිසායි. ඒ හිතනවා මේ තෙමෙනවා දැන් මේ දුක් විඳිනවා ඒ වගේ හිතනවා නම් මොන හරි ඒක සිතුවිල්ලක්. සිතුවිල්ල වෙනයි තෙමෙන එක වෙනයි. තෙමෙන එකේ සිතුවිල්ල නැහැනේ. එහෙනම් තෙමෙන එක වෙනයි ඒකේ තෙමෙන එක නිකන් අර අර නෑ පස් වලට වතුර වැටෙනවා වගේ තමයි. ඉතින් ඇඟටත් වතුර වැටෙනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. නමුත් ඔබ හිතනවා කියන්නේ අනේක මනෝ විඥාන සිත. එතන මනෝ විඥාන සිත අපිට ඒ විදිහට පේනවා. කාය ප්‍රාසාදයේ ඒ විදිහට පේන කයෙන් විඥානේ. එතකොට දැන් අපි තුමු දැන් හැම අනිත් ඒවාත් එහෙම තමයි. ආහාරයක් ගන්නකොට උනත් මේක හරි නෑ කියලා හිතනොත් ඒක ආහාරයේ දැනෙන එක දිවට දැනෙන එක එක වෙනම සිතක්. හැබැයි ඒක හරි නෑ හරි මොකක් හරි දුත් ඒක මනෝවිඤ්ඤාණයෙන් එන එක. එන සිතවිල්ල. එතකොට දැන් අපිට අවුවද හරි දැන් දැන් මෙතන කුටියට වෙලා ඉන්න ඕනේ. ඒ වගේ මොන හරි හිතනොත් ඒක සිතවිල්ල, මනෝවිඤ්ඤාණ සිතක්. හැබැයි ඊට පස්සේ දැන් ඉන්නවා කියමු වාඩි ඒ ඉන්නකොට දැනෙන මොකක් හරි තද ගතිය හරි ඒක එතන දකින්න ඕනේ. කාය විඤ්ඤාණ. මොන හරි වටපිට පේන දෙයක් මොන හරි දෙයක් දකින්න එකක් කතා කරනකොට ඒ දෙයක් දැන් පේන ඇහෙන දැන දේවල් චක්කු විඤ්ඤාණ කියලා ගන්නවා. ඇහෙනකොට මොන හරි ශබ්දයක් වගේ කුලඟේ ශබ්දේ එහෙම මොන හරි දැන් ඇහෙනවනේ ඇහෙනකොට එතනට අරමුණු වෙනවනේ අරමුණු වෙනකොට අන්න ඒක සෝත විඥාන සිතක්. ඒතර මේක සිතුවිල්ලක් කියන එකයි මේකේ වැදගත් වෙන්නේ. සේරම සිතම බව දකිනවා. එළිය නෙමෙයි කියන. එළියක් අපිට හම්බෙන්නේ නැහැ. ඇත්තටම සිතුවිල්ල විතරයි අපි පරිහරණය කරන්නේ. අපි එළිය කියලා හිත හිත ඉන්න එකක් තියෙන්නේ. ඒක තේරෙනව නේද කියනකොට. එළිය කියලා හිත හිත ඉන්නවා. දැන් මේ මේ මොකක් හරි හිතුවොත් ඒක සිතුවිල්ලේ මනෝවිඤ්ඤාණයෙන් එන්නේ. මනෝවිඤ්ඤාණය ඉස්සරහට කරණය මොනවා හරි හිතුවොත් ඒක මනෝවිඤ්ඤාණය සිතුවිල්ල. හැම මොහොතෙම මේ හැම සිතටම ඔය කොතනකාරී ඔය ඔය හයෙන් එකකට වැටෙනවා. එක්ක මනෝ විඥාන එකක්, එක්ක චක්කු විඥානෙන් එක්ක සෝත විඥානෙ, එක්ක ගාහන විඥානෙ, එක්ක ජීව විඥානෙ, එක්ක කාය විඥානෙ. මේක අපි හඳුනාගත්තොත් අපිට එළියට මේ සිත යන්නේ නැතු මේ මේ සිතුවිලිනේ ඔක්කොම තියෙන්නේ කියලා පේනවා. මේ එළියේ කතාවක් අපිට නෑ. අපි ඔය එළිය කියලාත් හිතනවා. ඇත්තටම අපිට එළිය අත්දැකීමක් නැහැ. අපි ඔක නිතරම කියනවා. මේ අපි මේ සිතුවිල්ල චිත්තේන නියති ලෝකේ, සලායතන ලෝකේ. ඒක අපි ඉස්සලා හඳුනා ගන්න ඕනි. එතකොට තමයි අපි පටිඝාතයට හැරෙන්නේ. එතකොට තමයි සෝතාපන්න පැත්තට එන්නේ. එතකොට තමයි අපිට ඊට පස්සේ තමයි අපිට දැනෙන්නේ මේතර ඇත්තටම දැන් අපි දැන් දැන් ඔබ වහන්සේ කිව්වානේ මේ එහෙම දෙයක් නැහැ කියලා. එහෙම දෙයක් නැහැ කියන එක අනිත්‍ය කියන හිතන එක දෙකම එකයි. එතකොට එහෙම එකක් නෙමෙයි මෙතන සත්‍ය දකිනකොට ඒක දෙයක් නැති බවයි පේන්නේ. ඒ කියන්නේ අනිත්‍ය කියලා කියන එකක්වත් එහෙම අනිත්‍යයි කියලා හිතන එකක් නෙමෙයි. අපි ශබ්ද වර්ණ විදිහටයි ඊට පස්සේ දකින්නේ ගැඹුරට දකින්න එක. ඒ කියන්නේ දැන් මෙතන මොකක් හරි අපේ ජනේලයක් කියලා ජනේල කියන්නේ ශබ්දයක්. වර්ණ හැඩතලයක්. මේසයක් කියන්නේ ශබ්දයක් වර්ණ හැඩතලයක්. අපි තෝ මොන හරි ඕනම එකක් ඕනම අරමුණක් ඊට පස්සේ ඊගාවදී රැබෙවෝක. දැන් කලින් අධියර හැබැයි මේක සිතම් බව දකින්න එකයි. දැන් ඊගාව අධියට යනකොට තමයි මේක ශබ්ද වර්ණ කියලා ගන්න. ඒක ආවිල අනාගාමී භූමියට එන්නේ. එතකොට ඒ සිතෙනුත් මිදෙනවා. අර ඒක තමයි කලනුත් කිව්වේ. දැන් ප්‍රායෝගික පැත්තේදී එකපාරටම ඉතින් එහෙම හිතුවත් වරදක් නෑ. ඒතකොට ඒක ටිකක් දිනු අවස්ථාවක්. හැබැයි අර සිතම කියලා ඉස්සලා කඩ ගන්නත් එපේ. ඒක ඔබ වහන්සේට වැදගත් පුරුදු කරන එක. හරිනේ ඒක තේරුණා නේද? හරි හරි හරි. ගොඩක් එතකොට ඔය වගේ ප්‍රැක්ටිස් කරනවා ගොඩක් වටිනවනේ. දවසට කොහොමද අපි මේ සාකච්ඡා කරන්න ඕනේ එකපාර. බුදුන් වහන්සේත් එහෙම තමයි. හැමදාම ආහවස් වරුවේ ඉර බැසට බහින මොහොත ඉර බැසට පස්සේ තමයි ගොඩක් රට ගිහියන්ට තමයි ඊට කලින් දෙන්නේ අවස්ථාව ධර්ම සාකච්ඡා කරන්න. ඊට පස්සේ තමයි වෙන් කළ තියෙන කාලේ භික්ෂුන් වහන්සේලාට කමටහන් සුද්ධ කරන්නේ. ඒතකොට මේ වගේ වෙලාවක් තමයි එතකොට එතනදිත් වෙන්නේ. එතකොට බුදු සමයේත් ඒ වගේමයි. එතකොට මේ යුගයේ කියලාත් නෑ. එතකොට බුදු සමය වගේමයි. එතකොට ආ දවසට තමන් ඊගව දවසෙත් එතකොට මේ මේක උපකාර කරගන්න ඕනි. මේ දැනගත්ත අසා දැනගත්ත දේ ප්‍රායෝගික වෙන්න ඕනි. එතකොට මේ අර සිතම බව දකින්න එක එහෙමද වෙන්නේ කියලා ඔබ වහන්සේ බලන්න ඕනි. බාහිරට යනවද නැත්නම් මේ සිතුවිලිද කියලා අන්න ඒක බලන්න ඕනි. තේරෙනනේ ඒ වගේම සිතුවිල්ලෙන් ඊට පස්සේ වදයක් වෙනවා නම් අන්න ඊට පස්සේ බලනවා ශබ්ද වර්ණ කියලා එතකොට අර බැස ගන්න එක එතනින් නැති වෙලා යනවා. එතකොට මේ ශබ්ද වර්ණ කියලා ගත්තාම ඕ ඒක ආයෙ ඊට පස්සේ ලොකුවට එන්නේ. එතනින් ඒක මේ ඒකයි මේ අර සබපාපස්සා කරන සිතුවිලි තමයි. එතකොට මේ මේ මායා විඥාන දෙයක් කරලා පෙන්නනවා. සමසාවට දුකක් දෙනවා දෙයක් කරලා පෙන්නනකොට රාගදේශ. හැබැයි ඒක දෙයක් කරලා අර බාහිර යන නිසානේ දෙයක් කරගන්නේ. හැබැයි ඒක බාහිර නෙමෙයි කියලා දන්නවද? සිතෙනුත් දෙයක් වගේ දන්නවනම් අන්න ඊට පස්සේ ගන්න ඒක යථාභූත ඥාන. ඒ කියන්නේ මේක යථාභූත වෙන ආකාරය තමයි ශබ්ද වර්ණ ගන්ධ රස. ශබ්ද වර්ණ කියනවා දැන් ශබ්දයක්. මේස කියන්නේ ශබ්දයක්. මොකක් ආවත් ශබ්දයක්. වර්ණයක්. අදට එතන එහෙම දෙයක් තියෙනවද නැහැනේ. අන්න එතකොට අනාගාමී තන සිතෙනුත් මෙතන තන. හැබැයි ඒක ප්‍රායෝගික පැත්තදී පුහුණු වෙනකොට මේ සෝතාපන්නද අනාගාමීද ඒවා අදාළ නැහැ. සිතර මිදෙන අර සත්‍ය පෙන්නවා කියන තැන හිතනවා හරි. අතෝ පහමද මේ අනාගාමීද අරකද කියනක පස්සේ අන්තිමට ගලපගත හැකි. ඒව වැඩක් නැහැ. අපි ප්‍රායෝගිකව එදිනෙදා මේ අරමුණේ මිදෙන මග කියනනම් හරි. එතකොට කිසි ගැටලුවක් නැහැ. එතකොට අරවා නිකන් මේ පළපස්සේ දුවනවත් නෙමෙයි. ඒ වැඩකුත් නැහැ. ඒව පැත්තකින් තිබ්බා. සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන මග යනවා. එතකොට හරි. හා ගොඩක් හොඳයි එතකොට. පාද නමස්කාරය වාරේන හොඳයි හොඳයි හොඳයි තේරුවන් සරණයි තේරුවන් සරණයි